ඉතිපිසෝ භගවාරහා සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය ශ්‍රවණය කරගන්න. ඒ ධර්මය ශ්‍රවණය කරගන්න. උතුම් වූ ධර්මය. මේ ලෝකයේ සියලු රසයන් අභිභවා දිනන ධර්ම රසය ලබා ගන්න. මේ ලෝකේ අපි යන සසර ගමනේ නොඑක ආකාරයේ සැපයන් ලබනවා. ඒ හැම සැපයක්ම ස්ථිරසාර ඇත්තේ නැහැ. ඒ හැම සැපයක්ම සංසාර ජීවිතයේ අනිත්‍ය ස්වභාවයේ වෙනස් වෙන ස්වභාවයේ තියෙන නිසාම ඒ දේවල් අහිමි වෙනවා. ස්ථිරසාර උතුම් වූ සැපයමයි දහම අවබෝධ කිරීමෙන් ලබන්නා වූ නිර්වාණ සැනසීම. නමුත් අපේ හිතට දැනෙන්නේ නැවත නැවත ආපහු ඉපදෙන එක භවයෙන් භවයට යන එක මහා සැපයක් හැටියට මේ ලෝකයේ පංචකාමාදී වස්තුන් වින්දනය කරනකොට ඒ දේම මහත් වූ සෝයක් හැටියට දැනෙන ස්වභාවයක් තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ දහම තුල මේ වැරදි සහගත අදහස්, අවිද්‍යා සහගත අදහස් වලින් නිදහස් වෙලා උතුම්ම සැනසීම ධර්මය අවබෝධ කිරීමෙන් ලබන්නා වූ සැනසීම බව මේ දහම තුලින් අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි අපේ හිත යොමු කරන්න ඕනේ තථාගතයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණයට. දහම දැනගන්න, දහම කියවගන්න, පුළුවන්කමක් තියෙනවා නම් ඒ උතුම් වූ සැනසීම අපිට ලබන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය පොත්පත්වල අද දක්වාම අපිට කියව ගන්න පුළුවන්කමක් තියෙනවා. ශ්‍රවණය කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ උතුම් වූ මහා සංඝරත්නයේ කැපවීම නිසාම අද දක්වාම ත්‍රිපිටකයක් වශයෙන් පරිශීලනය කරන්න ඒ උතුම් වූ පොත් වහන්සේලා තියෙනවා. ඒ නිසා මේ පින්නත් අයත් මේ පොත්පත් පරිශීලනය කරන්න. ඒ දේවල් කියවන්න. ශ්‍රද්ධාවෙන් කියවලා බලලා තථාගතයන් වහන්සේගේ ධහම දැනගන්න. ආන්ගේ ධහම දැනගන්න එක හේතු වෙනවා පින්වත්නි මේ ජීවිතේ පල්ලෝ ජීවිතේ සැනසීම උදෙසා වැරදි සහගත මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් නිදහස් වෙලා නිවැරදි දෘෂ්ටීන් ඇති කරගන්න හේතුවක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නොවුනොත් මේ සසර යන අපිට සිද්ධ වෙන දේ තමා තථාගතයන් වහන්සේගේ ධහම දැනගත්තේ නැති එකේ විපාක හැටියට සසරේ නොඑක ආකාරයේ දෘෂ්ටීන් මේ හිතවලට එන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ දෘෂ්ටීන් මේ හිතවලට පැමිණුණොත් එහෙම ආපහු නිදහස් වෙන එක හරීම අපහසුයි. ඒ නිසා අද දවසේ මේ සූත්‍ර දේශනාවට කලින් මේ පින්වත් අයට මේ කාරණා සිහිපත් කරේ අපේ ජීවිතයන් වල භයානකකමක් තියෙනවා. සසර යන අපිට භයානකකමක් තියෙනවා. ඒ තමා මිත්‍යා දෘෂ්ටික අදහස් අපේ හිතවලට එන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එහෙම අහවොත් එහෙම පින්වත්නි, ඒ විපාකයන් ස්වභාවයන් සසරෙන් සසරට එන්න පුළුවන්කමක් තියෙනවා. ආසේවන වශයෙන් එන්න පුළුවන්කමක් තියෙනවා. මේ දේශනාව තුළ සඳහන් කරලා තියෙනවා. මේ දේශනාව අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපන්නක සූත දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මධ්‍යම පඤ්ඤාසකේ අපන්නක සූත දේශනාව. මේ අපන්නක සූත දේශනාව තුළ දක්වලා තියෙනවා නොඑක ආකාරයේ මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව. ඒ මිත්‍යා දෘෂ්ටීන් හේතු වෙලා ඒ ඒ අයගේ ඒ මනස්වලට සිදුවෙන විපර්යාස ස්වභාවය. ඒ දෘෂ්ටීන් වලට හිත ඒ දේවල් වලට ඇලුනහම වෙන ස්වභාවය පිළිබඳව අර්ථ කතාව පින්නාත්ටි දක්වලා තියෙනවා. අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා මේ අන්න තීර්ථකයන් නොඑක් ආකාරයේ ශාස්ත්‍රෝන් හිටියානේ. ඒ කාලේ භාගතුන් වහන්සේගේ බුදු සමයේදී නොඑක් ආකාරයේ මතදරන අය හිටියා. ඒ අයකට ඒ මතයන් ගැන සිහිපත් කරනකොට ඒ මතයන් ගැන කල්පනා කරනකොට ඒ දෘෂ්ටීන් නිසා ඒ අයට මිත්‍යා සතිය ඉපදෙනවා. මිත්‍යා සතිය වැරදි ආකාරයේ සිහිය. ඊයේ සිහිය නිසා සිත එකඟ වෙනවා කියලා සඳහන් කරනවා. සිත එකඟභාවය නිසා ඒ අය දෘෂ්ටීන් වල බැස ගන්නවා. නමුත් ඒ අයට පුළුවන්කමක් තියෙනවා. ඒ වැරදිසහගත අදහස් නිසාම පළවෙනි ජවන් හිත සහ දෙවෙනි ජවන් වාරයන් වලදී ප්‍රතිකාර කරගන්න පුළුවන්කමක් තියෙනවා කියනවා. කියන්නේ ඒ අදහස් වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අවශ්‍ය ඒ ශක්තිය, ඒ පුණ්‍ය ශක්තිය සහ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබුණොත් පුළුවන්කමක් තියෙනවා. නමුත් හත්වෙනි ජවන් වාරයේදී බුදු වෙරේකටවත් පින්නත් නේ බේර ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කියනවා. ඒ දෘෂ්ටීන් නිසා නියත මිත්‍යා දෘෂ්ටීන්ට බැසගෙන ඒ නියත මිත්‍යා දෘෂ්ටීන්ගේ විපාක හැටියට සතර අපාය උපදිනවා. සතර අපාය ඉපදුනොත් ඒ ලෝකයන් වල තිරිසන් හෝ නිරේ ලෝකෙ ඉපදෙන්න සිද්ධ වෙනවා. ඒ ලෝකයන් වල නැවත නැවත ඒ ලෝකයන් වල නිදහස් වෙන්න බැරුව අනන්ත සසරේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ලෝක විනාශ ආදී සිද්ධ වෙනකොට පවා මේ ලෝක විනාශයේදී ඒ ලෝකවල මේ ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයන් වෙන ලෝක අපායකට පවා මාරු වෙන බවයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බොහෝම භයානක දෙයක්. අපේ හිතත් සසර යන අපිට මේ වගේ අදහස් වලට හිත එන්න පුළුවන්කමක් තියෙනවා. හිත හැදෙන්න පුළුවන්කමක් තියෙනවා මේ විදිහට. අද කාලේ පවා ඒ වගේ මතදරණ අය ඉන්නවා. ඉතින් මේ නොඑක ආකාරයේ දෘෂ්ටීන් ඇති කරගත්තු ශාස්ත්‍රවරු ඒ බුදු සමයේ හිටියා. මේ අපන්නක සූත්‍ර දේශනාවත් සඳහන් වෙලා තියෙන්නේ ඒ නොඑක ආකාරයේ මත දරපු ඒ අයගේ දෘෂ්ටීන් පිළිබඳව විස්තර සඳහන් වෙලා තියෙනවා. සඳහන් වෙනවා පින්වත්නි තථාගතයන් වහන්සේ ඒ කාලේ කෝසල ජනපදයේ කෝසල ජනපදයේ චාරිකාවේ වැඩම කරන කාලේ ශාලා කියන ඒ බමුණන්ගේ ඒ ගමට වැඩම කරන්නට යෙදුනා. ඒ ශාලා කියන බ්‍රාහ්මණ ගමට ඇවිල්ලා තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ සඳහන් කරනවා දේශනා කරනවා මේ ශාලා කියන බමුණු වරුන්ගෙන් විමසනවා මේ බමුණන්ට මේ ශාලා කියන බමුණන්ට අහන්න ලැබෙනවා තථාගතයන් වහන්සේ වැඩම කරලා තියෙන බව. මේ ශාලා කියන බමුණු ගමට වැඩම කරලා තියෙන බව දැනගෙන තථාගතයන් වහන්සේ හමු වීමට මේ පිරිස යනවා. ගිහිල්ලා ඉන්න වෙලාවක මේ පින්න ඒ පිරිසට අහන්න ලැබෙනවා තථාගතයන් වහන්සේගේ ගුණය දැනගෙන යන්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ආදි වශයෙන් තථාගතයන් වහන්සේගේ ඒ කීර්ති රාවය පැතිරිලා ගියා. අද දවසේ අපි ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ ඒකමයි. තථාගතයන් වහන්සේ බුදු කෙනෙක්ගේ ඒ ಗುಣ නවරහදී ගුණයන් ඇතුළත් ඒ ගුණයන් පිළිබඳව ඒ කීර්ති රාවය පැතිරිලා ගියා. පසුව මේ කීර්ති රාවය අසන්න ලැබුණ මේ බමුණු පිරිස භාගතුන් වහන්සේගෙන් අසලට පැමිණලා භාගතුන් වහන්සේට වන්දනාන කරලා ඉන වේලාවක භාගතුන් වහන්සේ ඒ ශාලා වැසියන්ගෙන් විමසනවා භාගතුන් වහන්සේ විමසනවා ශාලේයක බ්‍රාහ්මණවරුන්ගෙන් මෙසේ විමසනවා අත්තිපනවෝ ගහපතයෝ කෝචි මනාපෝ සත්තා යස්මින් වෝ අකාරවතී සද්ධා පටිලද්දාති මේ මේ ශාලා රැසියන්ගේ විමසනවා භාගතුන් වහන්සේ ඔබලා අකාරවතී සද්ධාවෙන් යුක්තව කටයුතු කරනවාද ඒ කියන්නේ නිවැරදි කාරණාවක් සහිතව මේ තමන්ගේ දර්ශනය ඇතුළත් කරගෙන ඉන්නවද කියලයි මේ ශාලා රැසියන්ගේ විමසන්නේ. එතකොට මේ ශාලා රැසියන් සඳහන් කරන භාගතුන් වහන්සේට නත්ති නත්තිකෝ නොබන්තේ. එහෙම දෙයක් නැහැ. එහෙම සද්ධාවෙන් ආකාරවති සද්ධාවෙන් යුක්තව දර්ශනයක් අපි තුල ඇත්තේ නැහැ. ඒ කියන්නේ පින්නාත්නේ අමූලිකා සද්ධාව සහ ආකාරවති සද්ධාව කියලා දෙආකාරයක් තියෙනවනේ. එතකොට මේ අමූලිකා සද්ධාව මූලයක් නැතුව කිසියම් කාරණාවක් නැතුව නොවේ කිසියම් කාරණාවක් සහිතම ආකාරවතී සද්ධාවෙන් යුක්තව ඉන්නවද කියලායි භාගතුන් වහන්සේ විමසන්නේ. එතකොට මේ ශාලා වැසියන් සිහිපත් කරනවා එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒ එවලේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ වැසියන්ට මනාපං වූ ගහපතයෝ සත්තාරං අලබ්බන්තේහි අයං අප අපන්නකෝ ධම්මෝ සමාදාය සංවත්ති තබ්බෝ අපන්නකෝ හි ගහපතයෝ ධම්මෝ සමත්තෝ සමාදින්නෝ සෝවෝ භවිෂ්‍යති දීගරත්තං හිතාය සුඛාය භාගතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඔබලා මේ අපන්නක ධර්මයෙන් වාසය කරන්න කියනවා අපන්නක ධර්මය දරා ගන්න කියනවා එතකොට ඒක ඔබලාට බොහෝ යහපතක් බොහෝ හිතසුව පිණිස හේතු වෙනවායි කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ මේ කාරණය භාගතුන් වහන්සේ විමසන්න හේතුවක් තියෙනවා. අර්ථ කතාව තුළ පින්වාසේ දක්වලා තියෙනවා. ඒකට හේතු කාරණා. මේ ශාලා කියන ඒ වැසියන් මේ ගම තිබිලා තියෙන්නේ වනයකට ඇතුල් වෙන තැන ආසන්නේ. නොඑක ආකාරයේ සාස්ත්‍රූන් හිටියා කියලා මේ පින්වත් අයට මම මුලදී සිහිපත් කරා. එතකොට ඒ හිතපු නොඑක ආකාරයේ ශාස්ත්‍රෝන් ඒ වැසියන්ට නොඑක ආකාරයේ අදහස් දානවා. නොඑක ආකාරයේ දෘෂ්ටීන් වල සමාදම් කරනවා. ඒ කියන්නේ බොහෝ දේවල් කාලේ ඒ සැරිසරලා ඇවිල්ලා ඒ ගමේ ඉන්නකොට මේ ගමේ ඉන්න ශාලාවැසියන් ඒ නොඑක ආකාරයේ මතධරණ ඒ නොඑක ආකාරයේ දෘෂ්ටියෙන් එල්බගත්තු පිරිසට ඇවිල්ලා ඒ අයට දහනමාන ආදී සිද්ධ කරනවා බොහොම ගෞරවයෙන් පුදු සත්කාර කරනවා පසුවදා ඒ අයට ධර්මයේ දේශනා කරනවා නමුත් වැරදි ආකාරයේ ධර්මයක් ඒ අය සමාදන් කරලා තියෙන්නේ මේ ශාලා කියන වැසියන්ට එතකොට ඒ බුදු සමයේ තිබුණා නොඑක ආකාරයේ මිත්‍යා දෘෂ්ටි දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණ බව මේ පින්නත් අය අහලා ඇතිනේ. එතකොට මේ ආකාරයේ මිත්‍යා දෘෂ්ටි දරන ඒ අය ඒ ඇවිල්ලා මේ පිරිසට සමාදම් කරනවා. ඔබ කුමන ධර්මයක් ඔබලා අදහනවද කියලා විමසලා නැති නිසා ඒ අයගේ දර්ශනය කියලා යනවා. ඊළඟට තවත් ශ්‍රමණයෙක් එනවා. ඒ අය මේ මිත්‍යා අදහස් දරන නොඑක ආකාරයේ දෘෂ්ටීන්, උච්ඡේද දෘෂ්ටීන්, සාස දෘෂ්ටීන් ආදී සමාදම් කරලා ඒ දැන කියලා ඒ අය පිටත් කරා මේ සියලුම දෘෂ්ටීන් වල එල්බගෙන කිසිම දෘෂ්ටියක පිහිට ගන්න බැරි වුණා. භාගතුන් වහන්සේ මේ සියලෝ ශාස්ත්‍රවලට පසුව භාගතුන් වහන්සේ පැමිණෙන්නේ ශාලා ගමට. ඒ නිසායි තථාගතයන් වහන්සේ ඒ පිරිසගෙන් ඒ ශාලා වැසියන්ගෙන් අහන්නේ ඔබ කිසියම් ආකාරයේ දර්ශනයක ආකාරවත්ී සද්ධාමෙන් යුක්ත වෙනවද කියලා. එතකොටයි නැත කියලා සඳහන් කරේ ඒ වෙලේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ අපන්නක ධර්මය මොකද්ද? අපන්නක කියන්නේ පින්වත්නි විරුද්ධ නොවන ස්වභාවය. බුදු පසේ බුදු මහරහත් ආර්ය උත්තමයන් විරුද්ධ නොවන ඒ ධර්මය කුමක්ද පින්වත්නි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය එතකොට ඒ අය පින්නාත් ඒ මත දරලා ඒ වැරදි අදහස් දරන අය ඒ අයට චෝදනා කරලා තමන්ගේ මතය දක්වලා ඒ බමුණන්ට යනවා. නමුත් තථාගතයන් වහන්සේ කියන්න ගියේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන්න ගියේ නැහැ මගේ මතය දරන්න කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපන්නක ධර්මයේ පිහිටන්න කියලා. මේ අපන්නක ධර්මයේ වාසය කරගන්න කියලා. අන්න එහෙම සිහිපත් කරලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. කුමක්ද දේශනා කරන්නේ? මේ නොඑක ආකාරයේ දෘෂ්ටීන් ඇති කරගත් අය පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ දෘෂ්ටීන් පිළිබඳව සඳහන් කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ වැසියන්ට මොනවාද අපන්නක ධර්මය? සත්‍ති ගහපතයෝ ඒකේ සමන බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති උතං නත්ති සුකට දුක්කටානං කම්මානම් පරං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති සත්තා ඕපපාතිකා මේ ආදි වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳවයි භාගතුන් වහන්සේ විමසන්නේ. මේ විදිහට මතයන් දරන අය හිටියා ඒ කාලේ. නත්ති සුකට දුක්කටාන කම්මානම් පලං විපාකෝ ආදි වශයෙන් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිින් දරණ අය හිටියා. එතකොට මේ දර්ශනය තමයි භාගතුන් වහන්සේ පළමුවෙන්ම මේ සඳහන් කරන්නේ උච්ඡේදවාදී දර්ශනය පිළිබඳව විමසන්නේ. උච්ඡේදවාදය කියන දර්ශනය නාස්තිකවාදී කියලා සඳහන් කරනවා. එතකොට මේ උච්ඡේදවාදී දර්ශනය අදහන කෙනෙක් තමයි ඒ කාලේ හිටපු ශාස්ත්‍රෝ කෙනෙක් තමයි පින්නාත්නි අජිත කේසකම්බල කියන්නේ. මේ පින්නත් අය අහලා ඇතිනේ. ඒ ශාස්ත්‍රවරු සත් ශාස්ත්‍රවරු කියලා හය දිනක් හිටියන්නේ. පූර්ණ කස්සප, මක්කරේ ගෝසාල, අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාථ පුත්ත ආදි වශයෙන් හය දෙනෙක් හිටියා. මේ මේ අය බිහි වෙච්ච විදිහ පිළිබඳව පින්නාත්නි සඳහන් වෙලා තියෙනවා. දහම් පොත්වල අර්ථ කතාවන් වල මේ මේ පූර්ණ කස්සප කියන මේ ශාස්ත්‍රවරයා ඒ විදිහේ දෘෂ්ටි අරගෙන තියෙන මේ විදිහට. ඒ අයගේ කුලේ ඉපදිච්චි මේ පූර්ණ කස්සප. කස්සප කියන්නේ ගෝත්‍රය, පූර්ණ කියන්නේ ඒ 100ක් සම්පූර්ණ කරගෙන ඉපදිච්ච නිසා මේ 100 වෙනියක් තමයි මෙයා නිසා මෙයාට පූර්ණ කියලා නම ලැබුණා. පස්සේ මේ කුලේ මේ කෙනා පලා යනවා. පලා ගිහිල්ලා ඉන්නකොට කැලේ ඉන්නකොට සොරු මේ මේ පූර්ණගේ වස්ත්‍ර හොරා ගන්නවා. වස්ත්‍ර නැතුව මේ පූර්ණ ගමකට ගියාට පස්සේ මේ ගමේ ඉන්න මිනිස්සු මේ කෙනාව දැකලා රහතන් වහන්සේ නමක් කියලා හිතනවා. ඒ නිර්වස්ත්‍රව ඉන්නව දැකලා රහතන් වහන්සේ නමක් කියලා හිතලා වන්දනා දානමාන ආදී කරනවා. මොහොත අදහසක් ඇති වෙන එහෙනම් මෙහෙම හිතියොත් මට මේ අය පුදු සත්කාර කරනවා කියලා ඒ දෘෂ්ටි නරගත්තා. පූර්ණ කස්සපත් ඒ විදිහට. ඊළඟ මක්කලී ගෝසාල පිළිබඳව සඳහන් කරලා තියෙනවා ඒ විදිහට මේ මක්කලී කියන්නේ මොහුගේ නම. ගෝසාල කියන්නේ ගවහලක ඉපදෙච්ච නිසා මොහුට මක්කලී ගෝසාල නමින් නම හැදිලා තියෙනවා. මොහොත් එක ස්වාමියෙක් යටතේ සේවය කරමින් ඉන්නකොට ඒ ගිතෙල් කලයක් අරගෙන තෙල් කලයක් අරගෙන ලිස්සන තැනකින් යනකොට මේ වෙලාවේදී ස්වාමියා සඳහන් කරනවා වැටෙන්න එපා. වැටෙන්න එපා කියලා සඳහන් කරනවා. ඒ වෙලෙත් මේ ලිස්සන තැන යනකොට නහුව වැටෙනවා. වැටිලා වැටුණාට පස්සේ බය වෙලා දුවන්න ගන්නවා. දුවන්න ගන්නකොට ස්වාමියා පස්සෙන් එලවගෙන ගිහිල්ලා අල්ලනවා වස්ත්‍රයේ වස්ත්‍රය ඇල්ලුණාට පස්සේ මම වස්ත්‍රය ගලවලා දාලා දුවනවා. ඒ වෙලෙත් ඔහු නිර්වස්ත්‍ර ගියාට පස්සේ අර පුවර්ණ කස්සපට වුණා වගේම මිනිස්සු මොහු දැකලා මේ රහතන් වහන්සේ නමක් කියලා හිතලා දානමාන ආදී දෙනවා. ඔහොත් ඒ විදිහටම ඒ දෘෂ්ටීන් වැරදි ආකාරයේ දෘෂ්ටීන් හදාගන්නවා. එතකොට අජිත කේසකම්බල කියන මේ පුද්ගලයා පිළිබඳව දක්වලා තියෙනවා මේ කේස් කම්බල කියන්නේ මොහුගේ කේස් කම්බලියක් කේස් වලින් හදාගත්තු වස්ත්‍රයක් ඊටාම ලාමකයි කියනවා. ඊටාම ලාමකයි කියනවා. ඒ කියන්නේ සීතල කාලයටත් උෂ්ණ කාලයටත් මේ කෙස් වලින් හදාගත්තු වස්ස නිසා ඊටාම ලාමක ස්වභාවයක්, පිළිකුල ස්වභාවයක් තියෙනවා. ඉතින් මොහු මොහු තමා මේ මතය දැරුවේ. මේ සූත්‍ර දේශනාවේ පළමෙන්ටම තථාගතයන් වහන්සේ සඳහන් කරන උච්ඡේද දෘෂ්ටිය නාස්තිකවාදය මේ මේ දෘෂ්ටිය නාස්තිකවාදයේවත් උච්ඡේද දෘෂ්ටිය පිළිබඳවයි භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ නත්ති දින්නම් නත්ති ඉත්තම් නත්ති හුතං ආදි වශයෙන් ඒ දෘෂ්ටීන් පිළිබඳව දරාගෙන හිටපු කෙනෙක් තමයි මේ අදිත කේස කම්බල කියන්නේ. පකුද කච්චායන කියන්නේ පින්නාත්නේ ඔහු සප්ත ධර්මයන් දරාගෙන හිටියා. ඒ කියන්නේ ඔහු පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය, සුඛ දුක් ජීව කියන මේ ආදි වශයෙන් දෙයක් තියෙන්නේ සත්‍යයක් මේ විදිහට ආයුධයක් අරගෙන මැරුවොත් ඒ ඒ ඒ හය ඒ හත හරහා ආයුධයක් ගියා පමණයි මිනිස්සේ ඝාතනය කරා වෙන්නේ නැහැ ආදි වශයෙන් ඒ විදිහේ දෘෂ්ටියක් අරගෙන හිටියා මේ විදිහට මේ පකුද කච්චායන කියන මේ ශාස්ත්‍රවරයා ඒ විදිහේ දර්ශනයක් තිබුණේ ඒ වගේම නිගණ්ඨනාථ පුත්ත කියන්නේ පරම අවිහිංසාවාදී. ඔහු සීතල ජලය පාවිච්චි කරන්නේ නැහැ සත්තු මැරෙයි කියලා. ආස්වාද පාසයේදී පවා සත්තු මැරෙයි කියලා මුඛ ආවරණ ආදී පරඳනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහ අදහස් දරු පරව අවිහිංසාවාදියෙක් තමයි නිගණ්ඨනාථ පුත්ත කියන්නේ. නාත කියන කෙනාගේ පුතා නිසා නාත පුත්ත වුණා නිගණ්ඨ කියන්නේ කෙලෙස් යටන නිර්වස්තයි. ආන් ඒ එහෙම සඳහන් කරලා තියෙනවා දක්වලා තියෙනවා. ඊළඟට සංජය දෙල්ලට්ටිපුත්ත කියන ඒ පුද්ගලයා අමරා වික්ෂේපවාදය කියන ආදාමෙන් lessායමේ වාදය. කියන්නේ කෙනෙක් ඇහුවොත් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් මෙලොවක් තියනවාද කියලා ඇහුවොත් ඔව් ඒකට මං මේ මෙලොවක් තියනවා කියලා කියන්නෙත් නැහැ. නෑ කියන්නෙත් නැහැ. මේ ආදි වශයෙන් ඒ lessලා යනවා. හරි නිවැරදි පිළිතුරක් දෙන්නේ නැහැ. ඒ වගේ ආන්දක් මෙන් lessලා යෑමේ ඒ වාදයට කියනවා අමරා අවික්ෂේප වාදය කියලා. මේ විදිහ අදහස් දරන අය ඒ කාලේ හිටියා, ශාස්ත්‍රවරු හිටියා. ඒතර මේ සූත්‍ර දේශනාව තුළ පින්වත්නි සඳහන් කරන්නේ පළවෙනියටම භාගතුනා විමසන්නේ. නත්ති දින්න, නත්ති ඉත්තං, නත්ති හුතං, නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ ආදි වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳව. ඒතොර මේ පින්නත් අය අහලා ඇති මොනවාද මේ? නත්ති දින්නම්. නත්ති දින්නම් කියන්නේ දුන් දෙහි විපාකයක් ඇත්තේ නැහැ. දුන් දෙහි විපාකයක් ඇත්තේ නැහැ. දානයන්ගේ විපාකයක් ඇත්තේ නැහැ කියන මිත්‍යා දෘෂ්ටියෙන් සමාදම් කරනවා. ඒතොර අද කාලෙත් පින්නාන්ති සමහර අය ඉන්නවා මේ වගේ අදහස් දරන අය. දාන දුන්නට වැඩක් නැහැ. ඒ වගේ ඇති විපාකයක් නෑ ආදි වශයෙන් වැරදි අදහස් වල ඉන්නවා. නමුත් මේ දහම දැනගත්ත කෙනාට ඇති වෙනවා මේ සංසාරේ කරගත්තු පුණ්‍ය ශක්තියක් තමයි මේ ලැබිලා තියෙන්නේ. තා දානයේ විපාක තියෙනවා කියන මේ ධර්මය දැනගන්න අයට නිවැරදි දෘෂ්ටි ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. නත්ති දින්නම් කියන්නේ දානයන්ගේ විපාකයක් නැහැ කියන වැරදි සාගත අදහසක් ඇති කරගන්නවා. දැන් නත්ති ඉත්තං කියන්නේ මේ වැරදි සහගත අදහසක් ඇති කරගන්නවා නොඑක ආකාරයේ පූජාවන්ගේ මහා පූජාවන්ගේ විපාකයක් නැහැ කියලා. ඒ කියන්නේ යම්සි කෙනෙක් මහා විශාල ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඒ වගේම නොඑක් විදියට ප්‍රතිග්‍රාහකයන්ට දුගී මගේ ආදීන්ට පවා බොහෝ පිරිසකට මහා විශාල විදියට දෙන දානි. ඒ වගේම තථාගතයන් වහන්සේ වෙනුවෙන් උදෙසා මහා පූජාවන් පැවැත්වීම. නොඑක ආකාරයේ මල් පූජාවන්, පහන් පූජාවන් වල විපාකයක් ඇත්තේ නැහැ කියලා. ඒ දේවල් වල ආනිසංශයක් ඇත්තේ නැහැ කියලා. ඒ දේවල් විශාල විදියට මල් පූජා කරන, පහන් පූජාවන් සිද්ධ කරගන්න ඒ දේවල් වල ලැබෙන්නේ විපාකයක් ඇත්තේ නැහැ. තෙල් නාස් වෙනවා විතරයි ඒ බොහෝ පිරිසකට දෙන දානි ආනිසංශයක් නෑ ආහාර අපතේ යන දෙයක් විතරයි ආදි වශයෙන් ඇති කරගන්න අදහසක්. එතකොට ඒ වගේ වැරදි සාගත අදහසක් ඒ දේවල් වල ආනිසංශ නැහැ කියන අදහස ඇති කර ගැනීම මිත්‍යා දෘෂ්ටියක්. නත්ති ඉත්තං කියන්නේ ඒක. නත්ති හොතං කියන්නේ පුද පඳුරු යැවීම. නොඑක් ආයේ පුද ලබන්න සුදුසු අයට පුද පඳුරු රැවීමේ විපාකයක් ඇත්තේ නැහැ කියන අදහස ඇති කරගන්නවා. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. නත්ති සුකට දුක්කටාන කම්මානං කාලං විපාකෝ. ඒ කියන්නේ පින්වත්නි කුසල අකුසල කර්මයන් විපාකයක් නැහැ කියලා වැරදි සහගත අදහසක් ඇති කරගන්නවා. කුසලයන් වැඩි විපාක නැහැ අකුසල ප්‍රාණඝාත ආදී කරාට ඒ වගේ විපාකයක් නැහැ කියලා වැරදි සහගත අදහසක් ඇති කරගන්නවා. ඊළඟට නත්ති මාතා නත්ති පිතා මේ ලෝකේ අම්මා කියලා කෙනෙක් නැහැ තාත්තා නැහැ කියන අදහසම විතරක් නෙවෙයි. මේ නත්ති මාතා නත්ති පිතා කියන්නේ අම්මට කරන හොඳ නරක දෙහි විපාකයක් නැහැ. තාත්තට කරන හොඳ නරක දෙකේ විපාකයක් නැහැ කියලා වැරදි සාගත අදහස් ඇති කර ගන්නවා. එතකොට මේ අදහස් පවා පින්වත්නි අපේ තුල තියනවාද කියලා හිතලා බලන්න ඕන. සමහරක් විට අදකාරයේ ධර්මයේ හැසිරෙන පින්වත් අයම සමහරක් විට දෙමාපියන්ට සලකන්නේ නැත්නම් දෙමාපියන්ට කරන දේ විපාකයක් නැහැ කියලා හිතලා දෙමාපියන් අතහැරලා දෙමාපියන් මහලු මඩම් වල ඉන්නවා නම් Taman හිතලා බලන්න ඕනේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් නේද Tamanට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් දුරු වෙන්නට ඕනේ. අම්මා තාත්තට කරන ඒ හොඳ නරක දෙකේ විපාක තියෙන බව දැනගන්න ඕනේ. ඒ නිසා ඒ විදිහට ඒක මහා ආනිසංසයි හැටියටයි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන අම්මා තාත්තට සැලකීම ඒ වගේම අම්මා තාත්තට වචනෙන් හරි යම්කිසි විදිහට වරදක් සිදු වුණොත් ඒකේ විපාකත් බොහොම භයානකයි. ඒකට හේතුව තථාගතයන් වහන්සේ ආනන්තරීය පාප කර්ම එකට ඇතුළත් කරලා තියෙනවා. අම්මා තාත්තව ඝාතනය වුණොත් නිරේ ඉපදෙනවා. ඒකාන්තයෙන්ම මරණයන් මත්තේ නිරය ලෝකේ ඉපදෙනවා. අවීචී ඉපදෙන්න සිද්ධ වෙනවා. නමුත් අනාගාමී උතුමෙක් ඝාතනය වුණාට ඒක ආනන්තරිය වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ නමක් ඝාතනය වුණොත් ඒක ආනන්තරියයි. නමුත් බලන්න සෝවාන්වත් වෙලා නැති අම්මා තාත්තා තමන් අතින් ඝාතනය වුණොත් අනිවාර්යයෙන් මේක පංචානන්තරේ කර්මයක් විපාක දෙනවාමයි. ඒ නිසා මේ දෘෂ්ටීන් පිළිබඳව පින්නාදී හොඳට විමසා ගන්න, දැනගන්න. Taman තුළ අම්මා තාත්තට කරන හොඳ නරක දෙක විපාක නැහැ කියන අදහස් තියෙනවනම් ඒවා දුරු කරලා දාන්න. මේ දෘෂ්ටීන් තිබුණොත් එහෙම මේ දේවල් නියත මිත්‍යා දෘෂ්ටිය දක්වාම වර්ධනය වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අද කාලේ පවා පින්නාත්නේ නොඑක් නොඑක් මතදරන වැරදි සහගත අදහස් දරන අය නැතුවාම නෙවෙයි. මේ ලෝකේ අපේ රටෙත් ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසායි තථාගතයන් වහන්සේ මෙගේ දහම හොඳට දැනගන්නට ඕනේ පින්නාදී. ඉතින් මේ නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්‍යයන් නැහැ කියන දෘෂ්ටිය නැති කරගන්නවා. දෙවිලොව, බඹලොව ආදී තැන්වල ඕපපාතිකව අම්මා තාත්තා නැතුව ඉපදෙන සත්වයන් නැහැ කියන වැරදිසහගත අදහස ඇති කරගන්නවා. එකක් මිත්‍යා දෘෂ්ටියක්. නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ. නත්ති අයං ලෝකෝ කියන්නේ මේ ලෝකෙට පරලෝ ඉඳන් මේ ලෝකෙ ඉපදෙන්න සත්වයෝ නැහැ කියන වැරදිසහගත අදහස ඇති කරගන්නවා. නත්ති අයං නත්ති පරෝ ලෝකෝ. මෙලවින් චුත වෙලා අපායාදී තැන්වල උප්පත්ති ලබන්නේ නැහැ. මේ මේ ලෝකෙමයි අපායක් තියෙන්නේ මේ ලෝකෙමයි දිවි ලෝකයක් තියෙන්නේ කියන වැරදි සහගත අදහසක්. බලන්න මේ පින්නත් අයගේ මේ පින්නත් අයට ශ්‍රවණය කරගන්න ලැබිලා ඇති මේ වගේ අදහස් දරන අය දේශනා කරන මටත් පින්නත් මේ ජීවිතේ ඒ වගේ අදහස් දරන අය හමු වෙලා තියෙනවා. දිවි ලෝකෙත් තියෙන මේ ලෝකෙමයි අපායක් තියෙන මේ ලෝකෙමයි කියන වැරදි සහගත අදහස් දරන අය අද කාලේ පවා ඉන්නවා පින්නත්. දැන් බලන්න ඒ අයගේ අසරණකම, ඒ වැරසහගත අදහස් දිනු වුණොත් එහෙම ආපහු බුදු කෙනෙකුටවත් පින්වත්නි ගලව ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ පින්වත් අය ඒ අය කෙරෙහි අද කාලේ ඒ වගේ අදහස් දරන අය කෙරෙහි අනුකම්පාවෙන් ඒ අය කෙරෙහි බලන්නට ඕනේ. බේර ගන්න පුළුවන් නම් ඒ අයව ඒ දුස්ති වලින් ගලව ගන්නට ඕනේ. උපක්‍රමශීලීව. ඒ නිසා භාගතුන් වහන්සේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දක්වනවා. ඒ ආකාරයට නැති අයන්නෝක නැති පරෝලෝකයෝ නැති සත්තා ඕපපාද ඕපපාතික සත්‍යයන් නැහැ කියන දෘෂ්ටිය. ඒ වගේම නත්ති ශ්‍රමණ බ්‍රාහ්මනා සම්මාගතා සම්මා පටිපන්නා ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදීති. මේ ලෝකේ තමන්ගේ ඥාණයෙන් මේ ලෝක මෙලෝපල්ලෝ දැනගෙන තමන්ගේ ඥාණය සෝකී ඥාණයම අවබෝධ කරගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණෝ නෑ කියන ඒ 10 වෙනි ඒ මිත්‍යා දෘෂ්ටි ඇති කරගන්නා ඉන්නවා. එතකොට මේ වගේ දෘෂ්ටියෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටීන් ඇති කරගත්ත අය පිළිබඳව භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ මුලින්ම දක්වලා තියෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දෘෂ්ටීන් ඇති කරගත්ත එතකට විරුද්ධ මත දරන අය. ඒ කියන්නේ නත්ති අත්ති දින්න දුන් දෙහි විපාකයක් තියෙනවා. අත්ති ඉත්තං මහා යාගයන්ගේ විපාක තියෙනවා. නත් අත්ති හුතං මේ විදිහට අරට දසවස්තුක සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි සම්මා දෘෂ්ටිය මත දරනා ඉන්නවා. ඒවල මේ දෘෂ්ටි දෙකට දෙක දරන අය විරුද්ධවාද අදහස් තියනවා එතකොට. ඒතර භාගතුන් වහන්සේ ඊළඟට පින්නවත් මේ සූත්‍ර දේශනාව තුල දක්වනවා. ඒ අයට සිද්ධ වෙන දේ. ඒ අයට පින්නවත් මේ මත දෙක දරන අයට සිද්ධ වෙන දෙයක්. ඒ අය කැමති වෙන්න ඕනේ කියනවා. ඒ අයට මේ මේ මේ ධහමේ තියෙන කුසල ධහමේ තියෙන විපාක ස්වභාවය කුසල් ධර්මයන් වල තියෙන ආනිසංශය දන්නේ නැහැ කියන. අකුසල පක්ෂයේ තියෙන ආධිනව ඒ අය දන්නේ නැහැ. ඒ අය කාය දුස්චරිතයෙන්, වාචී දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතය ඇති කර ගන්නවා. කුසල ධර්මයන් කාය සුචරිතය, මනෝ සුචරිතය, වාචී සුචරිතය අතහැරලා අකුසල ධර්මයන් වල සමාදන් වෙනවා. ඒ නිසා ඔවුන්ට එහෙම වෙන්නේ මේ කුසල පක්ෂයේ තියෙන ආනිසංශ අකුසල පක්ෂයේ තියෙන ආනිසංශ ආදීනව ස්වභාවයක් දන්නේ නැති නිසා. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ අයට සිද්ධ වෙන දේ මේ විදිහට මත දරන අය ඒ මත දරාගෙන වැරදි සහගත අදහස් නිසා මේ දතවස්තුක මිත්‍යා දෘෂ්ටි වල සමාගම් ගැනීම නිසා අත්තුක්කාංශන පරවම්බන ආදී දේවල් වලින් වල සමාදම් කරනවා. ඒ කියන්නේ තමන් හුවා දක්වමින් අන් අය හෙලා දක්වනවා. අන්න ඒ නිසා ඕන්ට අකුසලයක්මයි වැඩෙන්නේ. කුසල් සහගත හිතක් ඇති වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කාරණය ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන මේ විදිය අදහස් දරන අයට ඊළඟට නුවණැත්ත කල්පනා කරනවා කියනවා. නුවණැති කෙනෙක් කල්පනා කරනවලු මේ විදියට දෙන දානයේ විපාක තියෙනවා. මේ විදියට හොඳ නරක දෙකේ විපාක තියෙනවා ආදි වශයෙන් ඒ මත දරන අයට ඒ වැරදි සහගත අදහස් නිසා තමන්ට මෙලොවම අපවාදයට ලක් වෙනවා. ඒ කියන්නේ නොඑක ආකාරයේ මෙයා මිත්‍යා දෘෂ්ටිකේ ආදි වශයෙන් නොඑක ආකාරයේ ගැරහුම් ලැබෙනවා. ඒ වගේම පරලොවත් දුගතිගාමී වෙලා නොඑක් විදිහට දුක් විඳින සිද්ධ වෙනවා කියලා මේ මේ පුද්ගලයා පිළිබඳව මේ පුද්ගලයා පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට අනිත් පැත්ත ඊළඟට මේ දුන් දෙහි විපාකයක් තියෙනවා දෙන දානේ විපාකයක් තියෙනවා ආදි වශයෙන් මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් දුර වෙලා සම්මා දෘෂ්ටි ඇති කරගන්න පුද්ගලයන්ට ආන්නේ පුද්ගලයන් පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ අය ඒ විදිහේ නිවැරදි දෘෂ්ටීන් ඇති කරගෙන තියෙනවා දතවස්තුක සම්මාදිට්ඨිය ඇති කරගෙන තියෙනවා ඒ අයද එහෙම ඇති වෙන නිසා ඒ කාය දුස්චරිතයන් ඇතහැරලා දාලා වචී දුස්චරිතයන් නැතරලා දාලා මනෝ දුස්චරිතයන් නැතහැලා දාලා නිවැරදි කුසලයේ සමාදන් වෙනවා. ඇයි ඒ අය කුසලයේ තියෙන ආනිසංසය දැනගෙන අකුසලයේ තියෙන ආදීනව දන්න නිසාමයි. ඒ නිසා අපේ හිතත් පුරුදු කරන්නට ඕනේ පින්වත් මේ මේ විදිහට අකුසලයන්ගේ තියෙන විපාක ස්වභාවයත් කුසලයේ තියෙන ආදීනවත් හොඳට දැනෙන විදිහට හිත පුහුණු කරගන්න ඕනේ. හිත පුරුදු කරගන්නට ඕනේ. භාගතුන් වහන්සේ මේ සූත්‍රයේ තුල දක්වලා තියෙනවා මේ විදිහේ අදහස් දතවස්තුක මිත්‍යා දෘෂ්ටික අදහස් දරන අයට ඇති වෙන අදහසක් නැත්ති පරලෝකෝ පරලොවක් නැහැ කියන අදහසක් ඇති වෙනවා. ඒ අදහස ඌට මිත්‍යා දෘෂ්ටියක් කියනවා භාගතුන් වහන්සේ. ඊට ඒ පිළිබඳව කල්පනා කිරීම වැරදි සාගත කල්පනාවක් මිත්‍යා සංකල්පනාවක් වෙනවා කියනවා. මේ විදිහට භාගතුන් වහන්සේ මේ දේශනාව තුළ මේ කාරණාවන් පිළිබඳව ඒ අයට ඇති වෙන අදහස් පිළිබඳව දක්වනවා ඊළඟ පරලොවක් තියනා වූම පරලොව තියෙන බව දැනගන්න එක එයාට සම්මා දිට්ඨියක් කියනවා ඒ වගේම තියනා වූ පරලොවම තියනවා කියන අදහස නිවැරදි කල්පනාවක් කියනවා මේ විදිහේ සූත්‍රය පින්වත්නි දක්වලා තියෙන්නේ මේ දෘෂ්ටිය පිළිබඳව සාස්වත දෘෂ්ටිය නැත්නම් උච්ඡේද දෘෂ්ටිය පිළිබඳවයි භාගතුන් වහන්සේ මෙසේ පළමුවෙන්ම මේ ශාලා බමුණු වැසියන්ට සිහිපත් කරන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දෘෂ්ටි නැති කරගෙන ඇති කරගත්තු නොඑක ආකාරයේ මිත්‍යා දෘෂ්ටියක් තමයි මේ අකිරියවාදී කියන්නේ. කියන්නේ ක්‍රියාවක් නැහැ. ඒ කියන්නේ මේ කෙනෙක් නසනවා නම් අත්පාදිය කපනවා නම් ඒ වගේම මේ ගංගාම් නන්දියේ උතුරු කැවින දකුණු කෙරවලට මේ නොඑක ආකාරයේ සත්තුන් මරාගෙන ගියාට ඒකේ පවක් ඇත්තේ නැහැ. ඊළඟට දකුණු කෙරින උතුරු කෙරේට යාග දාන ආදිය දෙමින් පැමිණියත් ඒකේ ඇති ආනිසංශයක් ඇත්තේ නැහැ. ඒ වගේම මේ ලෝකේ ඉන්න සියලු සත්වෝ ආයුධයකින්, චක්‍රායුධයකින් වගේ කපාගෙන එකම මස් ගොඩක් කරත් ඒකේ විපාකයක් නැහැ ආදි වශයෙන් ඇති කරගන්න දෙයක්. ක්‍රියාවක් නැහැ. අක්‍රියවාදී දෘෂ්ටිය. මේ දෘෂ්ටිය දැරුවේ පූර්ණ කාශ්‍යප කියන ඒ ශාස්ත්‍රවරයා ඒ කාලේ හිටපු. ඒතකොට මේ පූර්ණ කාශ්‍යප කියන ශාස්ත්‍රවරයා මේ වගේ අදහසක් දැරුවේ. මේ අදහසත් භාගතුන් වහන්සේ මේ ආයත සඳහන් කරනවා. මේ මත දෙකම දරන අය කෙනෙක් ඉන්නවා. මේ කරන ක්‍රියාවල විපාක තියෙනවා කියලා දැනගන්න අය ඉන්නවා. එතකොට ඒ අයට ඒ කල්පනා කිරීම නිසාම කුසල ධර්මයන් වර්ධනය වෙනවා. ඒ වගේම එහෙම කල්පනා කරන්නේ නැති අයට මේ කුසල ධර්මයන් නැතුව අකුසල ධර්මයන් ඇති කරගන්නවා. ඇයි ඒ? ඒ අයට මේ අකුසලයේ තියෙන ආධිනව දන්නේ නැහැ. කුසල පක්ෂේ තියෙන ආනිසංස දන්නේ නැහැ. වැරදි සහගත ක්‍රියාවක් තියෙන බව දැනගෙනම මේ ක්‍රියාවක් නැහැ කියලා තම අදහස ඇති වුණොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේම ඒ ගැන කල්පනා කරොත් ඒක වැරදි කල්පනාවක්. හැටියටයි භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ දක්වලා තියෙන්නේ. මේ විදිහට පින්වත්නි මේ අකිරිය වාදි දෘෂ්ටිය පිළිබඳව භාගතුන් වහන්සේ අර පළවෙනි කාරණයෙන් වගේම ඊළඟ කාරණයක් පින්වත්නි දක්වලා තියෙනවා. නොනැති පුද්ගලයා කල්පනා කරලා බලනවා. එතකොට මේ පුද්ගලයාට වැරදිසහගත අදහස් දාන පුද්ගලයාට දෙලොවම පරාජයටපත් වෙනවායි කියලායි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙලොවටත් මෙලොවත් නිന്ദා අහන්න සිද්ධ වෙනවා දුස්සීලයක් කියලා පරලොවත් පින්නාදී දුගතිගාම වෙලා අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා ඊළඟ පින්නාත්නේ ඒ විදිහටම මේ සූත දේශනාව මේ පින්නාත් අය කියවලා බලන්න කාලේ වේලාවට අනුව පින්නාදී සිහිපත් කරන්නේ ඊළඟ දෘෂ්ටියක් පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අහේතුක දෘෂ්ටිය අහේතුක වාදය පිළිබඳව ඒ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැහැ නියති වාදයක් පිළිබඳව එහෙම අදහස් දරන කෙනෙක් හිටියා. ඒ ශාස්ත්‍රවරයෙක් හිටියා. නියතිවාදී අදහස් දරන ශාස්ත්‍රවරයෙක් හිටියා. ඒ තමයි මක්කලි ගෝසාල. මක්කලි ගෝසාල කියන මේ පුද්ගලයා ඒ කෙනා ඒ වගේ අදහසක් දැරුවේ. අපිට කිසිම දෙයක් කරන්න නැත්තේ නෑ. මේ සියල්ලම ඉබේ සිද්ධ වෙනවා කියලා. හේතු ප්‍රත්‍යක් නැතුව සියල්ලක්ම ඉබේ සිද්ධ වෙනවා. මේ සසරේ එහෙම්මම ගිහිල්ලා ඉබේටම මේකේ නිදහස් වෙලා යන බවයි ඒ කෙනාගේ දෘෂ්ටිය. ඉතින් භාගතුන් වහන්සේ ඊළඟට අර විදිහටම මේ කාරණයක් පෙන්වලා දීලා මේ ශාලා වැසියන්ට සිහිපත් කරනවා මේ දෘෂ්ටියෙන් අදහස් දරන විරුද්ධ මත දරන අය ඉන්නවා. මේ හේතු ප්‍රත්‍යක් නැහැ කියන අදහස් දරන අය ඉන්නවා. හේතු ප්‍රත්‍යයකට අනුව තමයි සිද්ධ වෙන්නේ කියන මත දරන අය ඉන්නවා. මේ විදිහට භාගතුන් වහන්සේ මේ දෘෂ්ටිය පිළිබඳවත් විමසලා අර විදිහටම පින්වත්නි ඒ ඇති කරගන්න ඒක දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් වැරදි සහගතව ඒ වගේම ඒ පිළිබඳ කල්පනා කිරීම මිත්‍යා සංකල්පයක් ආදි වශයෙන් විස්තර කරලා තියෙනවා ඊළඟට පින්වත්නි මේ සූත්‍රයේ ඊළඟට අරූප ලෝකයක් නැහැ කියන වාදය දැසගත්තා ඉන්නවා ඊළඟ නිරෝධයක් බව නිරෝධයක් නැහැ මේ ලෝකයෙන් නිදහස් වීමක් නිර්වාණ සැනසීම ලැබීමක් නැහැ කියන අදහස් දරනා ඉන්නවා ඒ කාරණා මේ පස් කාරණයම කාරණා පහම භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ දක්වලා තියෙනවා. ඊළඟට පින්වත් අවසාන වශයෙන් මේ පින්වත් අයර සිහිපත් කරන්නේ මේ සූත්‍රයේ වැදගත් කාරණා හතරක් දක්වලා තියෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරේ මේ හතර දෙනෙක් පිළිබඳ පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව. Taman තවනවා අනිත් කෙනා අනිත් අයව තවනවා Tamanව තවන්නේ නැහැ. ඒ වගේම Tamanොත් තවනවා අනිත් අයත් තවනවා. ඒ වගේම තමනුත් තවන්නේ නැති අනිත් අයත් තවන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා. මේ මේ හතර පුද්ගලයෙක් පිළිබඳව හතර දෙනෙක් පිළිබඳව සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. තමන් තවනවා කියන්නේ පින්නාදී නොඑක ආකාරයේ මිත්‍යා අදහස් ඇති කරගෙන නොඑක් විදියට ශරීර පැවීම ඇති කරගන්නවා. ඒ කියන්නේ දුක් දුක් වෙනවා මේ ශරීරයට. ඒ වගේම අනිත් කෙනා ප්‍රාණඝාත ආදී එළුවන් ඌරන් ආදී මරමින් අනිත් අයට දුක් දෙනවා. ඒක සමහර අය මේ දෙකම කරන අය ඉන්නවා. තමනුත් තවනවා අනිත් අයත් තවනවා. සමහර රජවරු ඒ විදිහට යාග ආදී කරන්ද ඒ විදිහේ දේවල් සිද්ධ කරලා තියෙනවා. තමනුත් තවන්නේ නැති අනිත් අයත් තවන්නේ නැති කෙනා කවුද? පින්නාත් මේ ජීවිතේ දහම අවබෝධ කරගත්තු කෙනා, ධර්මය අවබෝධ කරගත්තු කෙනා, ඒ උතුම් වූ සැනසීම ලබන කෙනා, නිර්වාණ සැනසීම ලබන කෙනා තමන් තවෙන්නෙත් නැහැ, අනිත් අය තවෙන්නෙත් නැති බව මේ සූත දේශනාවේ දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඒ නිසා මේ පින්නත් අයත් මේ දේශනාව අරගෙන කියව ගන්න. කියවලා පින්නවන්දි සද්ධාව ඇති කරගන්න. දැනුම වැඩි කරගන්න. දහම් දැනුම වැඩි කරගන්න. නිසා මේ පින්නත් අයට අද දවසේ මේ සිද්ධ කරගත්තු මේ සූත දේශනාව ශ්‍රවණය තුළින් ලැබුණා වූ ආනිසංස හේතුවක් වෙලා මේ පින්නත් අයට මේ සසර ජීවිතේම නිවන් දකින ආත්මභාවය දක්වා මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති නොවි සම්මා දෘෂ්ටි ඇති කරගන්නම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්මස්තවණය තුලින් ලැබුණ ආනිසංසය හේතුවක්ම වේවා. පිහිට පිණිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති